බුද්ධික මහත්මයා ස්වාමීන් වහන්සේ YouTube එකේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා මම ඒ ටික අහන්න. විතක් හා ਵਿਚාර චෛතසිකයන් දෙපනස් විඥාන සිත් සමග නොයේදී. පින්න ස්වාමීන් වහන්සේ දෙපනස් විඥාන සිත් යනු මොනවාද? විතක්ක ਵਿਚාර චෛතසිකයන් දෙපනස් විඥාන සිත් සමග නොයදෙන්නේ මන්ද? දෙපනස් විඥාන කියලා එකක් නැහැ. දෙපංච විඥාන දෙපංච කියලා කියන්නේ පංච කියන්නේ පහනේ පහේව දෙක පහේව දෙක කියන්නේ චක්ක විඥාන සෝත විඥාන ඝාන විඥාන ජීවහා විඥාන කාය විඥාන කියලා පහක් තියෙනවානේ ඔය පහ කුසල් වශයෙන් ඇති වෙනවා අකුසල් වශයෙන් ඇති වෙනවා ඒතකොට තමයි කුසල් අකුසල් වශයෙන් ඇති වෙන දෙකම ගත්තහම පහේව දෙකයි ඒක තමයි ද්විපංච විඥාන ඒ ද්විපංච විඥාන වල විතක්ක ਵਿਚාර අවශ්‍ය වෙන්නේ නැත්තේ විතක්කය කියලා කියන්නේ අරමුණට යොමු වෙන ගතිය. එතකොට චක්කු විඥානේ පහළ වෙන්නේ ඇසට යොමු වුණු අරමුණක් සම්මා. එතකොට ආයේ ඒක හොයන්න ඒක ඒක ගැන හිතට වෙහෙසෙන්න දෙයක් නැහැ. ඒ අරමුණ වෙත යොමු කරන්න කියලා 아무තුයෙන් විශේෂ චෛතසිකයක් ඕන නැහැ. මොකද ඒ වෙනකොටම මේක යෙදිලා තියෙනවා. ඒ ඒ ඇහැට ඇහැට අරමුණු වෙච්ච ඇහැ වෙත යොමු වුණු අරමුණක් සම්බන්ධව තමයි චක්කු විඥානේ පහළ වෙන්නේ. කන වෙත යොමු වුණු අරමුණක් සම්බන්ධව තමයි සෝත විඥානේ පහළ ඒ නිසා තමයි එහිදී ඒ චෛතසික ධර්මයන් අවශ්‍ය නැත්. එතන මේ චෛතසික ධර්ම උපදින්නේ යම් කාර්යයක් කරන්නනේ. එතන ඒ කාර්යය එතනට ඒ ඒ කාර්යයේ අර්ථවත් බව නැතිනම් නිකන් අර මේ වැඩ නැතුව මේ අපි එතනට අපට ඕන නිසා පඩි ගන්න කවුරු හරි දාලා තියනවා වගේ මෙයාට රස්සාවක් නැහැ නිසා මෙයාත් ඔන්න ඔය උතන වැඩ කරපු දෙන් කීයක් හරි ගන්නවනේ කියලා එහෙමයි දෙන්නේ <laughs> චෛතසික ධර්ම අදාළ කාර්ය සඳහා මොකද චෛතසික වලින් කරන්නේ ඒ ක්‍රියාමාත්‍රයනේ එතකොට ඒ ක්‍රියාමාත්‍රය එතනට අදාළ නැත්නම් ඒ ඒ ක්‍රියාව එතන සිද්ධ වෙන්නේ ඒක ඒක දෙපනස් විඥාන නෙමෙයි ද්විපංච විඥාන ද්වි කියලා කියන්නේ දෙක පංච කියන්නේ පහ. එතකොට පහේවත් දෙකක්. පහේවත් දෙකක් වෙන්නේ කුසල මූලික සහ කුසල මූලික වශයෙන්.